තිස් දෙවන පරිච්චේදය සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ පරිනිර්වාණය මහණෙනි සැරියුත් මුගලන් මහරහතුන් වහන්සේලා ඇසුරු කරන්න ඒ දෙනම නැනවත්ය උන්වහන්සේලා අනෙක් භික්ෂුන් හට බොහෝසේ උපකාරී වෙයි සාරිපුත්ත හිමි අන් අයට සෝවාන් මඟ පෙන්වයි මුගල්ලාන හිමි අන් අයට නිවන පුහුණු කරවයි. මහණෙනි සාරිපුත්ත හිමියන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය හඳුන්වා දීමට ඉගැන්වීමට අර්ථ හෙළි කිරීමට විස්තර කොට දේශනා කිරීමට සමත් නුවණක් ඇත්තේය ආනන්ද හිමි සත්‍ය විභංග සූත්‍රය අවසානය දක්වාම සත්‍යයනා කළාට පසු සෝපාක හිමියන් උන්වහන්සේව කතිකාසනෙන් බැහැරට කැඳවාගෙන යයි. උදෑසන විරාමයේදී මහා කස්සප හිමි තම දිගු කාලීන මිතුරාට මෙසේ පවසයි. අපගේ සංගායනා රැස්වීම හා බුදු සිරිත මතක් කිරීම කටයුතු අවසානයට ළඟයි. අද ඔබ වහන්සේගේ දේශනාවට සවන් දෙන විට මට හිතුනේ අප බුදුහිමියන්ගේ මහා පරිනිර්වාණය පිළිබඳ වාර්තාවට පැමිණෙන්නට පෙර උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක දෙනමටත් අපගේ අවසන් ගෞරව බොහොමන් දැක්විය යුතුමයි ආනන්ද හිමි සිනාසී සුපුරුදු පරිදි ඔබේ සිතවිල්ලත් මගේ සිතවිල්ලමයි පවසයි සවස් යාමේදී රැස්වීම කටයුතු අවසන් කරයි අනුකාරක සභා සමාජිකයෝ කඳු පාමුල වනදහනි නුග අරණක සෙවණේ සාකච්ඡාව සඳහා රැසෙති. මෙතන තෝරාගෙන ඇත්තේ ආනන්ද හිමියන්ට විශාකාවගේ නව ආරාම සංකීර්ණයේ ප්‍රගතිය දැකීමට කුතුහලයක් ඇති බැවිනි. මෙසේ ඒ සමීපයට යාමෙන් ඉබේමමින් ඒ සෝදිසියද ඉටුවේයි. දැන් ඉතින් ඇත්තේ අවසන් සැරසිලි පමණයි. බද්දේ හිමි අනෙක් අනුකාරක සභිකයන්ට පවසන්නේ ඔවුන් ආරාම භූමියේ ඇවිද යන අතරේය. මේ වතාවේ නම් විශාකාවන් උපරිමයටත් ඔබ්බට ගිහින් ඉදිරි තොරණෙහි සියුම් කැටයම් සුපරීක්ෂා කරමින් අනුරුද්ධ හිමි විස්තර කරයි. හරිම තේජාන්විතයි විශිෂ්ටයි ආනන්ද හිමියන් මෙන්ම අනෙක් රහතුන් වහන්සේලාත් බොහෝ වූ ගොඩනැගිලිවල හැම අඟලක්ම මෙන් වසාගත් බුදු හිමියන්ගේ ජීවිතය පිළිඹු කරන කැටයම් සහ සිතුවම් නරඹන්නේ අගෙමිනි තවමත් සිය ගණන් වඩු කාර්මිකයන් සහ ගොඩනැගිලි නිර්මාණකරුවන් පියසි මන්පෙත් සහ නව සංකීර්ණයේ වෙනත් බොහෝ වැඩ අවසන් කරන්නට යොහු සුළු වෙති. මහා පරිනිබ්බාන සූත්‍ර සාකච්ඡාවේ කොටසකටවත් විශාකාවන්ට ආරාධනා කරන්නයි මා සිතාගෙන ඉන්නේ. මහා කස්සප හිමි පවසයි. එය ඊටාම කැමැති වේයයි මට හැඟෙනවා. එය අපූර්ව අදහසක්. ආනන්ද හිමි මදහසින් ප්‍රතිචාර දක්වයි. ඇගේ පැමිණීමෙන් රැස්වීමේ අය සතුටු වන බව උන්වහන්සේ දනී. ඇගේ නව ආරාමය පූජා කරන දිනවලම අපගේ අවසාන සත්‍යයනාව කරන්නට අපට හැකි වේවි. එයින් පසු අපට විසිරයා හැකි. අපි ඒ අරමුණ ඉටු කරගත යුතුයි. රහතුන් වහන්සේලා එකඟත්වය පළ කරයි. ආරාමය නැරඹීමෙන් පසු අනුකාරක සභාවේ සමාජිකයන් නම දෙනා විසල් පොළුල් හරිත රුක් සෙවනේ හමු වෙති. ඔවුන් සඳහා සරල පැදුරු බිම අතුරා තිබේ. උන්වහන්සේලා මතකධාරී භික්ෂූන් දසනම සමග එහි හිඳගනිති. වසර ගණනාවක් තිස්සේ සැරියුත් මුගලන් දෙනම බුදු සසුනට කළ සේවාවන් විශාලයි. මහා කස්සප හිමි ආරම්භ කරයි. ඒ දෙනම ශාසනයට ඇතුල් වුණේ බුදු හිමියන් නිවන් අවබෝධ කරගෙන වසරකට පසුයි. උන්වහන්සේලාගේ පරිනිර්වාණයන්ට මොහොතකට පෙර දක්වා උන්වහන්සේලා දෙනම දිවා රැ වෙහෙස නොබලා ධර්ම දූත මෙහෙවරෙහි යෙදුනා. බුදුන් වහන්සේ ඒ අගසව් දිනම විශිෂ්ට නිදසුන් ලෙසගෙන අනෙක් සංඝයා වහන්සේලාට පෙන්වා දුන්නා. අප දැනටම ඒ දෙනමගේ සසුන්ගත වීම සෝවාන් වීම ඇතුළු මුල් ජීවිත කාලය ගැන වාර්තාගත කර තිබෙනවා. ඒ නිසා දැන් වැදගත් වන්නේ උන්වහන්සේලාගේ පරිණිර්වාණයන් ගැන සාකච්ඡා කිරීමයි. ගරු ආනන්ද හිමියනි අප සියලු දෙනා කෙරෙහි කරුණාවෙන් ඒ කතාව ආරම්භ කරන්නේ නම් මැනවි. බුදුරජාණන් වහන්සේ 45 වෙනි වස්සානය විශාලා මහනුවර ගත කළාට පසු අපි උන්වහන්සේත් සමග සැවැත් නුවර ජේතවනාරාමයට ගියා. ආනන්ද හිමි ආරම්භයි. සැරියුත් හිමියන්ද හැමදාම වාගේ සේවය කරමින් ගෝලයන්ට උගන්වමින් බුදුන් වහන්සේට උවටන් කරමින් භික්ෂූන්ට සේම ගේයන්ට ධර්මය දේශනා කරමින් භාවනානුයෝගී වෙමින් අප සමග සිටියා. දිනක් සමාධිසුවෙන් ගත කළ සැරියුත් හිමියන්ගේ මනසේ මෙවන් පැනයක් පැන නැගී තිබුණා. කලින් පිරිනිවන් පාන්නේ බුදු හිමියන්ද තමන් වහන්සේද කියා මේ පැනගෙන විමසිලිමත්වත් වී දුටුවා තමන් වහන්සේ මුලින් පිරිනිවන් පාන බවත් එය තව සත්දිනකින් සිදුවන බවත් මේ අනපේක්ෂිත අවස්ථාවෙන් පසු උන්වහන්සේ තව දුරටත් සොයා බැලුවා මේ පරිණිර්වාණය කොතැනක සිදුවනවාද කියා එය තම උපන් උපතිස්ස ග්‍රාමයේ සිදුවන බවද දුටුවා තමාගේ පරිණිර්වාණය සමග මේ දිවියේ සහ සියලු පෙර ජීවිතයන්හි අවසානයේ සිදුවන්නේ තම මව වූ රූපසාරී බැමිණියගේ නිවසේ තමා උපන් සයනේම බවත් උන්වහන්සේ දෙවසින් දුටුවා මේ බැමිණි මාතාව තවමත් පුතුන් කෙරෙහි කෝපෙනුයි සිටියේ ඒ උන්වහන්සේ තම අනෙක් සියලු සොහොයුරන්ද ශාසනයට ඇතුළත් කරගෙන සිටි නිසායි. ඒ බව අප කලින් සාකච්ඡා කළා. ආනන්ද හිමි යලිත් කතා කරන්නට පෙර මදකට නිහඬ වෙයි. සැරියොත් හිමියන් දිවසින් දුටුවා තම මරණ මංචකයේදී කරුණාව පාමින් තම මව බුදු හිමියන්ගේ මග ගොස් සෝවාන්නන බව පුන්න හිමි පවසයි. උන්වහන්සේ තවද තේරුම් ගත්තා තම මව බුදු දහම වැළඳගන්නේ තමන් වහන්සේ ධර්මයේ දේශනා කළ විට බව බද්දේ හිමි එක් කරයි. ඇය තවමත් සිටියේ කෝපයෙන් හා නොවෙනස් සිත් ඇතිවයි. ඒ ශාසනය තමන්ගේ දරුවන් හැමදෙනාම සොරාගත් බව සිතමින් තමාගේ පරිණිර්වාණය සඳහා බුදු හිමියන්ගෙන් අවසර ගත යුතුයයි සාරිපුත්ත හිමියන් සිතුවා ආනන්ද හිමි ආරම්භයි. අවසානය දක්වාම උන්වහන්සේ සිටුවේ ශාසනයේ පිළිබිඹුව හා ලෝකයා එය දක්නා වූ ආකාරයන් ගැනයි. මහා කච්චායන හිමි හිස සලන්නේ විශ්මයකිනි. සරියුත් හිමියන්ට අදහසක් ආවා. උන්වහන්සේ බාල සොයුරු චුන්දට කතා කර කීවා සියලු භික්ෂූන්ව කතා කර ගමනක් යාමට පිළි එලවන්න කියා උන්වහන්සේ තමාගේ කුටිය අතු පතුගා සියලු සිවුරු අඳන පොරෝනා කඩ එකතු කරගෙන පාත්‍රයද ගත්තා ආනන්ද හිමි පවසයි එසේ කලායන් පසු තම කුඩා කුටිය අවට බලා කීවා මේ මා ඔබ සියල්ලන්ම දකිනා අන්තිම අවස්ථාවයි යලි මම නොඑන්නෙමි කියා එදින සැරියුත් හිමි බුදු හිමියන් වෙතට යන විට මා එතන සිටියා බක්කුල හිමි පවසයි සැරියුත් හිමි බුදු හිමියන් අමතා කීවා ස්වාමීනි මා වෙන්ව යන්නට අවසර පතනවා මට පරිණිර්වාණය සඳහා කාලයයි මේ මිහි පිට මගේ කාලය අවසන්ය කියා බුදු හිමියන් ඇසුවා පරිණිර්වාණය සිදුවන්නේ කොතැනද කියා මා උපන් මගධ රට උපතිස්ස ග්‍රාමයේ කියා සැරියොත්තිමි පිළිතුරු දුන්නා. බුදු හිමියන් දේශනා කළා උන්වහන්සේට දැන් පරිණිර්වාණයට කාලය පැමිණ ඇති බැවින්ද තමා එය දන්නා බැවින්ද උන්වහන්සේ වැනි භික්ෂුවක යලිත් ඔවුන්ට මුණ නොගැසෙන බැවින්ද අනෙක් භික්ෂුන් වහන්සේලාට ඒ බව දන්වන්න කියා බුදු හිමියන්ගේ දේශනය හැරුණකොට මා මෙතෙක් ඇසූ ඊ타ම ප්‍රබෝධමත් ධර්ම දේශනයක් සැරියොත් හිමි සිදු කළා බක්කුල හිමි පවසයි. උන්වහන්සේ තමන්ගේ අසාමාන්‍ය බලයන් විදහා පාමින් නොඑක් ආකාරයේ ශෛලීන්ගෙන් පැය කිහිපයක්ම දේශනා කළා. පසුව බුදුන් වහන්සේ සැරියුත් හිමියන්ගේ දේශනය වර්ණනා කළා. ඊළඟට මේ බැතිමත් අග්‍ර ශ්‍රාවකයන් බුදු හිමියන් ඉදිරියේ වැඳ වැටි ඒ ශ්‍රී පාදය අල්ලා ගත්තා. ආනන්ද හිමි පවසයි තමා අතින් වරදක් වූයේ නම් සමාවන්න යයි සැරියොත් හිමි බුදු හිමියන්ගෙන් ඉල්ලා සිටියා බුදු හිමියන් කියා සිටියා සැරියුත් හිමියන් නිර්මල බව නමුත් සමාව දුන්නා. අනතුරුව උන්වහන්සේ මේ ධර්මනායකයන්ට දේශනා කළා කැමැති තැනකට යන්නට අවසරයි කියා සැරියුත් හිමි නැගිට බුදුන් වහන්සේ පැදකුණු කරමින් උන්වහන්සේ වටා ගමන් කළා. උන්වහන්සේ පැවසුවා මා කල්ප ගණනාවක් තිස්සේ ප්‍රාර්ථනා කළේ ඔබ වහන්සේව මෙසේ අනාගතයේ දකින්නටයි. දැන් ඒ ප්‍රාර්ථනාව සපිරුණා. යලිත් මා ඔබ වහන්සේව දකින්නේ නැහැ කියා අවසාන වතාවටත් දෑත් එක්කොට මුදුනෙහි තබා බුදු හිමියන් නමෙද පිටු පසට යමින් සෙමින් ගමන් කළේ මොහොතකටවත් බුදු රුවින් ඇස් ඉවතට නොගෙනයි ආනන්ද හිමියන් මේ කතාව අවසන් කරන්නේ ගැඹුරු කල්පනාවකිනි සැරියුත් හිමියන් එසේ වෙන්ව ගොස් මාස කිහිපයක් වෙවින් ඒ සුමිතුරන්ගේ මතකය තවමත් මනසේ නැවුම්ම රැඳී පවතී මහා කච්චායන හිමි කතා කරයි බුදුන් වහන්සේ අනතුරුව බොහෝ භික්ෂූන් වහන්සේලාට පැවසුවා මහණෙනි ඔබේ ඒ වැඩිමහලු සොහයුරා යන මග බලන්න කියා අවට ආරාමයන්හි භික්ෂූන් වහන්සේලා සැරියුත් හිමියන් සමග ගියේ බුදු හිමියන් තනි කරමින් බුදු හිමියන්ගේ අග්‍ර ශ්‍රාවකයන් යන බව ඇසූ පුරවැසියන් වීදි දිගේ පිරුණා මල් සුවඳ රැගෙන ඒ අය හඬමින් වැළපෙමින් උන්වහන්සේ සමග නගර ద్వාරය දක්වා ගමන් කළා සැරියුත් හිමි හැරී බලා ඔවුන්ට කීවා මිනිස් ගමනේ අවසාන ඉරණම ජරාවට පත්වීම හා මරණය කිසිවෙකුට අභිභවා යන්නට බෑ. සිහියෙන් ජීවත් වන්න සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාවය මෙනෙහි කරන්න කියා මේ වදන් පවසා උන්වහන්සේ සියලු භික්ෂූන් වහන්සේලාට සහ ගිහි උදවියට කියා සිටියා පෙරලා තම තමන්ගේ නිවෙස්වලට සහ ආරාමවලට යන්න කියා මහා කච්චායන හිමි අවසන් කරයි. අනුරුද්ධ හිමි කතා කරයි. ඒ සැරියොත් හිමියන්ගේ අවසාන ගමනේදී මමත් ඒ සමග ගියා. සියල්ලම ඇති සැටියෙන් දුටුවා. අපට සැවැත් නුවර උපතිස්ස ග්‍රාමයට යාමට දින 7ක් ගත වුණා. එහි පැමිණි විට උන්වහන්සේ ගම් දොර අභියස නුඟ ගසක් යට විවේක ගන්නට නතර වුණා. උන්වහන්සේ එතන හිඳිනා අතරේ උපරේවත නම් බෑණනුවන් එතනින් යන්නට ආවා. උන්වහන්සේව දුටුකමන් උපරේවත නැවති ගෞරව දැක්වුවා. සැරියුත් හිමියන් ඇසුවා ඔබේ මිත්තණිය ගෙදර ඉන්නවද කියා තරුණයා කීවා ඇය ඉන්නා බව සැරියොත් හිමියන් ඔවුන්ට කීවා තමනුත් තම ගෝල හිමිවරුනුත් ඇවිත් බව ඇයට දන්වන්න තමන් උපන් කාමරය සකස් කර අනෙක් භික්ෂූන්ටත් ඉන්නට තැන් සකස් කරන්න කියා උන්වහන්සේ උපරේවතට පැවසුවා උපරේවත ඒ සැනින්ම ගිහින් මිත්තණියට පණිවිඩය කීවා ඇය තම මුණුබුරාගෙන් ඇසුවා ස්වාමින් වහන්සේට උපන් කාමරයම අවශ්‍ය ඇයිද කියා මුණුපුරා දෙවුර සෙලෙව්වා විතරයි අනුරුද්ධ හිමි පවසයි. පසුව සැරියොත් හිමියන්ගේ ගෝල හිමි නමක් මට කීවා සැරියොත් හිමියන්ගේ මව සිතා ඇත්තේ උන්වහන්සේ සිවුරු හැරදා යලිත් නිවසට පැමිණෙනවා කියා බද්දේ හිමි පවසයි. ඇය සතුටින් ගිහින් කාමරය පිළියෙල කළා. ඊළඟට ඇය ගෝල හිමිවරුන්ට ඉන්නට තැන් පිළියෙල කොට නිවසේ පහන් දැල්වා තම පුතුන්ට එන්නේ ඇරයුම් කළා. අනුරුද්ධ හිමි පවසයි. උපරේවත සැරියුත් හිමියන්ව කැඳවාගෙන ඒ මැදිරියට ගිනාවා. උන්වහන්සේ තම ගෝල හිමිවරුන්ට ඔවුන්ගේ විවේක ස්ථානවලට යන්නට කීවා. වැඩි වේලා නොයා දෙවිවරුන් දෙවි රජුන් සැරියුත් හිමියන් වෙතට ආවා. අනුරුද්ධ හිමි පවසයි. මේ පැමිණි හැම දෙවි කෙනෙකුටම සැරියුත් හිමි පැවසුවා තමාව බලා ගන්නට හිමි නමක් ඉන්නවා කියා. ඒ දෙවිවරුන් ආපසු කියා ඒ අය සැනින් මං හඳුනාගත්තා. දෙවිවරුන් උන්වහන්සේකින් සමුගන්නට පැමිණීම දුටු මා තුළ ඇති වූයේ බිය මුසු ගෞරවය රූපසාරී තම පුතු වෙතට ඇවිත් ඇසුවා ඒ ආ අමුත්තා කවුද කියා සාරිපුත්ත හිමියන් කීවා ඒ සතරවරම් දෙවිවරුන් බව විමිතියටපත් බැමිණිය ඇසුවා පුත ඔබ ඒ දෙවි රජුන්ට වඩා බලවත්ද කියා උන්වහන්සේ කීවා මේනියනි ඒ සතරවරම් දෙවි රජුන් අපේ මුරකාරයන් වගේ බුදු හිමියන් උපන්දා පටන් ඒ අය අසිපත් දරාගෙන උන්වහන්සේව ආරක්ෂා කරනවා කියා මේ පොතු කී දේ රූපසාරියට විශ්වාස කරන්නට අමාරුයි. ඇය ඇසුවා ඒ දෙවි රජුන් සතර දිනාට පසු ආවේ කවුද කියා සාරිපුත්ත හිමි කීවා ඒ ශක්‍ර දේවේන්ද්‍රය කියා. එසේනම් නුඹ ශක්‍ර දේවේන්ද්‍රයාටත් වඩා උසස්ද කියා මව ඇසුවා. මෑණියනි ශක්‍ර දේවේන්ද්‍ර මගේ පාත්‍රයත් සිවුරුත් ගෙන යන සාමණේර නමක් වගේ සැරියුත් හිමි පිළිතුරු දුන්නා. ඉන්පසුව ආවේ කවුද? රූපසාරී බැමිණිය අවිශ්වාසයෙන් ඇසුවා. ඒ ආවේ මහා බ්‍රහ්මයායි. සැරියුත් හිමි කීවා. ඇය මුව අයාගෙන ඇසුවා පුතුනි නුඹ අප වඳින පුදන මහා බ්‍රහ්මයාටත් වඩා උසස්ද කියා. එහිමයි මෑණියනි බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබුව විට මහා බ්‍රහ්මයා උන්වහන්සේට වඳින්නට ආවා. මහා බ්‍රහ්මයා බුදු හිමියන්ට ආරාධනා කළා බඹ ලොවට ඇවිත් ධර්මය දේශනා කරන්න කියා. සැරියොත් හිමි පිළිතුරු දුන්නා. තම පුතු කීදය මෙනෙහි කරන්නට රූපසාලී පැමිණියට මද වේලාවක් ගත වුණා. ඇය දැන් තම දෑසින්ම තම පුතුගේ විරාජමානීත්වය දැකලා එහෙමනම් බුදු හිමියන් කොයි වගේ ඇද්දැයි සිතුවා. මෙසේ සිතමින් සිටින විට ඇයගේ සතුට ඉහවහා ගියා. එය සැරියොත් හිමියන්ට දැනුණා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන උන්වහන්සේ බුදු ගුණ වර්ණනා කර තම මවට ධර්මයේ දේශනා කළා. චතුරාර්ය සත්‍ය ගැන කියා දුන්නා. අනුරුද්ධ හිමි අවසන් කරයි. මේ දේශනය අවසානයේ රූපසාරී බෙමිනිය සෝවාන් ඵල ලැබූ බව චුන්ද හිමියන් මට කීවා. ඇය කීවාලු මා පුතුණි සාරිපුත්ත ඇයි මේට පෙර මේ සතුට නොදුන්නේ ඇයි මේ තරම් පමාවනතුරු හිටියේ කියා ආනන්ද හිමි එක් කරයි ඇගේ දැස් සතුටු කඳුලින් පිරී ගියා මෙය දුටු විට සැරියොත් හිමි මහා කරුණාවෙන් සිය මව දෙස බලා කීවා "මේනියනි, ඉතින් යන්න" කියා. ඇය එකමැත්තෙන් උවද මැදිරියෙන් පිට වුණා. තමා අවසන දහම් මෙහෙවරක් කළ බව සැරියුත් හිමියන් වටහා ගත්තා. ඒ තමා තම මෑණියන්ට සත්‍ය අවබෝධ කර දී ඇයට මාර්ගඵල ලබා දීම අනුරුද්ධ හිමි ආරම්භ කරයි. ඊළඟට උන්වහන්සේ තම සොහයුරාගෙන් ඇසුවා චුන්ද වෙලාව කීයද කියා එළි වෙන්න ළඟයි ස්වාමීනි කියා චුන්ද පිළිතුරු දුන්නා මෙවිට බුදු හිමියන්ගේ අග්‍ර ශ්‍රාවකයන් චුන්දට කීවා සියලු භික්ෂූන් වහන්සේලා කැඳවන්න කියා ඒ අය උන්වහන්සේ වටා රැස් වුණා උන්වහන්සේ ඇඳෙහි ඉඳ ගන්නට ඕනේ කී නිසා චුන්ද උන්වහන්සේව ඉන්දෙව්වා. සැරියුත් හිමි පිරිස අමතා පැවසුවා මේ දිගු කාලය තුලදී අපේ ඇසුරේදී මගේ සිතින් කයින් හෝ වදනින් යම් වරදක් වූවා නම් කරුණාකර මට සමාව දෙන්න කියා භික්ෂූන් වහන්සේලා දහවරුවම කීවා උන්වහන්සේ කිසි විටක එහෙම වරදක් කර නැහැ කියා සමාව ඉල්ලිය යුත්තේ තමන් වහන්සේලා බව කීවා අනුරුද්ධ හිමි මදකට නතරවන්නේ දශක ගණනාවක් තමන්ගේ මිතුරු වූ සැරියුත් හිමියන්ගේ නිර්මලත්වය සහ කරුණාව මෙනෙහි කරන්නටයි ආනන්ද හිමි කතා කරයි මේ අවසන් හුවමාරුවෙන් පසු සැරියුත් හිමියන් සිය සිවුරු සකසාගෙන දකුණු ඇලයට හැරුණු බව මා අසා තිබෙනවා. උන්වහන්සේ ඒ මොහොතේ ධාන සතරටම සමවැදී ඊළඟට නිවන් ඵල අත්විඳිමින් නිරෝධ සමාපත්තියට සමවැදී යලි ඒ සියල්ල අවරෝහණය කළා. යලි ධානයන්ට පෙලින් පෙළ සමවැදී පරිනිර්වාණයට පත් වුණා. උන්වහන්සේගේ පරිනිර්වාණයේදී භූමි කම්පනයක් සිද්ධ වුණා අනුරුද්ධ හිමි පවසයි නිවස දෙදරා සෙල වෙනවා වාගේ දෙනුණා තම පුතු නැති වූ බව දැන රූපසාරිය විලාප දෙමින් හැඬුවා තම පුතුන්ට සහ අනෙක් ස්වාමින් වහන්සේලාට දානයක් පිළිගන්වන්නට බැරිවීම ගැන ඇය තැවුණා ඇය එළිවන තුරුම ඉකිබින්දේ තමා මෙතුවක්කල් බුදු හිමියන්ගේ දහම් නොවසා භික්ෂූන්ට චීවර පූජානු කර අඳුරේ කල්මැරීම ගැන ශෝකයෙනි පරිතාපය ඊටාම වේදනාකාරී හැඟීමක් සෝපාක හිමි විස්තර කරයි වත්මනට කෘතඤ්ඤ වෙමින්ද ජීවත් වෙමින්ද සියලු දේහි අනිත්‍යතාවය අවබෝධ කර ගැනීමෙන්ද තමයි කෙනෙකුට තමා ඇලුම් කරන කෙනෙක් නැතිව ගිය විට පරිතාපය මගහැර ආත්ම චෝදනාවෙන් මිදී විසින්නට හැකියි. සැරියුත් හිමියන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර දින 7ක් තිස්සේ සිදු කෙරුණා. අනුරුද්ධ හිමි පවසයි. ආදාහණය සිදු වූ තැන භික්ෂුන් වහන්සේලා කිහිප නමක් එළිවන තුරුම ධර්ම දේශනයක් පැවැත්තුවා. එළි වූ විට සුවඳ පෙනින් චිතකයේ ගිනි දැල් නිවා දෙමුවා. චුන්ද අලු අතර සොයා බලා ධාතුන් රැස් කර පෙරහන් කඩෙහි තිබුවා. ඒවා බුදු හිමියන් වෙතට ගෙන යන්නට සැවැත් නුවර බලා පිටත් වුණා. ඔබ වහන්සේ පරිතාපය ගැන කීදය ඊතා නිවැරදි ආනන්ද හිමි සෝපාක හිමියන් දෙසට හිස සලා පවසයි. රජගහනුවර ආරාමයට භික්ෂුන් වහන්සේලා කණ්ඩායම පැමිණියාම චුන්ද ඒ සැනින් මට ඇවිත් කීවා මා මිතුරාණන්ගේ පරිණිර්වාණය ගැන තම සොයුරාගේ ධාතුන් සහ අටපිරිකර මට දී වැඳ নমස්කාර කළා ඊළඟට අපි බුදු හිමියන්ට දැනුම් දෙන්නට ගියා එහි ගිය විට මම චුන්දව බුදුහිමියන්ට හඳුන්වා දී සාරිපුත්තයන්ගේ පාත්‍රය සහ චීවර උන්වහන්සේට පිළිගැන්වුවා. සැරි උත්තිමියන්ගේ ධාතුන් සහිත පෙරහන් කඩය බුදු හිමියන්ගේ සිහින් ඇඟිලි වෙතට පිරිනැමුවා. එවිට බුදු හිමියන් කීවා මහණෙනි මහා ප්‍රඥාවෙන් යුතු සාරිපුත්තයන්ගේ ධාතුන් දෙස බලන්න විසල් ප්‍රඥාවෙන් යුතු ක්‍රියාකාරී ප්‍රඥාවෙන් යුතු තියුණු ප්‍රඥාවෙන් යුතු සුළු දෙයක් පමණක් අවසි වූ පමණින් පහසුවෙන් සෑහීමකට පත්වන අප්‍රතිහත ධෛර්යයෙන් යුතු සාරිපුත්යන්ගේ ධාතුන් දෙස බලන්න උන්වහන්සේ අන් අයගේ දොස් වැරදි පෙන්වා දී දැනමුතුකම් දුන්නා අකුසල් සහ අකුසල් කරනවුන් කුමන සමාජ තරාතිරම්ක වේවා ඒ අකුසල් හෙලා දුටුවා. මහණෙනි සංසාර භව චක්‍රයෙන් සහ දුකින් මිදී පරිණිර්වාණයටපත් උන්වහන්සේට හිස නමා ගෞරව කරන්න. ඉන්පසුව බුදු හිමියන් ගාථා රාශියකින් සාරිපුත්තයන්ගේ ගුණ වර්ණනා කළා. ආනන්ද හිමි පවසයි. උන්වහන්සේ වඩ වඩාත් ප්‍රශංසා කරද්දී මට අසරණ බවක් හැඟුණා බුදු හිමියන් මගේ ශෝකය හා අසරණ භාවය ඒ මොහොතේම අවබෝධ කොටගෙන මට කතා කළා ආනන්දය විසල් ගසක් නැගී සිටින විට එහි විසල්ම අත්ත විනාශ විය හැකියි එසේම අගනා භික්ෂූන් සහිත ශාසනයක් තිබියදී සාරිපුත්තයන් පරිනිර්වාණයට පත්ව මිනිසෙකුසේ ජීවිතය අවසන් කළා ඉපිද ජීවත්ව වෙනස් වෙමින් ජරාවටම විනාශයටම යන කිසි දෙයක් ඒන් නතර කරන්නේ කෙසේද? කිසිවෙකුටත් එවන්නක් කල නොහැකි ආනන්දය වත්මනෙහි භික්ෂූන් හෝ මගේ පරිනිර්වාණයට පසු භික්ෂූන් අනුන්ගෙන් යැපෙන්නේ නැතිව තමන්ගේ ශක්තියෙන්ම ජීවත් වෙයි නම් ධර්මයේම සරණ කොට ගනී නම් රහත් ඵල ලබනවා. ආනන්ද හිමි මේ ගාතාවන් අවසන් කර දැස්වසා හිස නැඹුරු කරගනි. උන්වහන්සේ රහත් වූවද මේ නුඟ සෙවණේ උන්වහන්සේ සහ හිඳ සිටින හැම දිනාටම පැහැදිලි වන්නේ උන්වහන්සේ තම මිතුරා ගැන සිතන බවයි. බුදුන් වහන්සේ සාරිපුත්තයන්ගේ ධාතුන් සවැත් නුවර ස්තූපයක තැන්පත් කරන්න යැයි උපදෙස් දුන්නා නේද? පොන්නහිමි කියන්නේ තමා විශ්වාස කරන දෙයයි. එතන දැනටම වන්දනාමාන කරන තැනක් බවට පත් වෙලා උන්වහන්සේට තිබූ ගෞරවේ නිසාම ඒ ස්තූපය දැන් දේශයේම ඇති උතුම්ම පූජනීය ස්ථානයක් බවට පත්වී හමාරයි ආනන්ද හිමි පවසයි බුදු සිරිතේ එකතුවට වාර්තාගත කිරීමට මහා මොග්ගල්ලාන හිමියන්ගේ පරිනිර්වාණය ගැන අපට දැන් පවසන්න. යයි මහා කස්සප හිමි ඉල්ලා සිටි සාරිපුත්‍රයන්ගේ ධාතුන් නිදන් කළ පසු බුදු හිමියන් කියා සිටියා තමා රජ ගානුවර වේලවනාරාමයේ නවතින්නට යන බව ආනන්ද හිමි ආරම්භ කරයි මේ කැමැත්ත මම භික්ෂූන් වහන්සේලාට දැනුම් දුන් පසු භික්ෂූන් වහන්සේලා රාශියක්ම අප සමග එහි යාමට පැමිණියා. සැරියුත් හිමියන්ගේ පරිනිර්වාණයෙන් ගත වී තිබුණේ සති දෙකකි. මේ වන විට මහා මුගල්ලාන හිමි මගධ රට ඉසිගෙලි පර්වතයේ කාලසිලා ගල් තලාවෙහි හුදකලාව විසුවා උන්වහන්සේට දක්ෂතාවයක් තිබුණා කෙනෙකුගේ හිතවතෙකු මිය ගිය විට ඒ අය යලි උපත ලබා ඇති තැන බලා පැවසීමට මහා මොක්කල්ලාන හිමියන්ගේ දිවස් තියුණුයි මිනිසුන් උන්වහන්සේ දෙස බැලුවේ බිය මුසු ගෞරවයෙන් උන්වහන්සේ නිසාම බොහෝ දෙනා තම තමන්ගේ ගුරුන් හැරදා බුදුන් සරණ ගියා ශාසනය වැඩි දියුණු වුණා ආනන්ද හිමි පවසයි. තම තමන්ගේ ශ්‍රාවකයන් බුදු හිමියන් වෙතට පැමිණ පැවිදි වීම නිගණ්ඨයන්ට දරා ගන්නට බැරි වුණා. බක්කුල හිමි පවසයි. තමන්ට ඊතා ඉක්මනින්ම අනුගාමිකයන් නැති වේයයි ඔවුන් බිය වුණා. තමාට මුදල් සහ ආහාර සැපයීමට දායකයන් නැති වේයයි බිය වුණා. ඊර්ෂ්‍යාව ඉහ වහා ගිහින් සිහි විකල් වුණා. ඒ අන්‍ය ලබ්ධික ශාස්ත්‍රූවරුන් කණ්ඩායමක් විදියට එක්වී මුගලන් හිමියන් මරා දමන්නට තීරණය කළා. සම ගුණ ගුත්තක නම් අපරාධ කරුවෙකුට කහවණු දහසක් දී කීවා මහා මුගලන් හිමි වැඩ සිටින තැන පුර්ණ හිමි පවසයි මේ මිනිසා දරුණු මිනිමරුවෙක් මුදලට මිනි මරවනවා. තමාට මුදල් ලැබේ නම් මව උනක් ඝාතනය කරાવી. සම ගුණ ගුත්තක තම මිනිමරු කණ්ඩායමත් රැගෙන ඉසිගිලි පර්වතයේ කාල ශිලා තලාවට ගියා. ඔවුන් එනුදුටු මුගලන් හිමියන් 이르දි බලයෙන් අතුරුදහන් වුණා. ආනන්ද හිමි පවසයි. පසුදිනත් මේ මිනිමරුවන් පැමිණ උන්වහන්සේව අල්ලා මරන්නට තෙත් කළා. මුගලන් හිමියන් එදිනත් ඒ විදියටම 이르දි බලයෙන් අතුරුදහන් වුණා. තව දින හතරක්ම ඔවුන් උත්සාහ කළත් සාර්ථක වූයේ නැහැ. ඒ හැම වතාවකම ඔවුන් එනු දිවසින් දැක මුගලන් හිමියන් 이르දියෙන් අහසට නැගී නොපෙනී ගියා. සත්වැනි වතාව වෙනස් අනුරුද්ධ හිමි පවසන්නේ කනස්සලු සොරේකිනි. ඒ වතාවේ සැබවින්ම වෙනස් වුණා ආනන්ද හිමි පවසයි. සත්වැනි වතාවේ මහා මොගලන් හිමියන්ගේ 이르තිඵලය අභිභවා සංසාරයේ එන එතෙක් අවසන් නොකළ කර්මයක් නැගී ආවා. ඈත අතීතයේ භවයක කර්ම ඵලය පෙමිනියා. උන්වහන්සේට 이르තිඵලය නැතිව මිනි මරුවන්ට මුහුණ දෙන්නට වුණා. වරක් නන්දෝපනන්ද නම් නාරජුන් පවා দমনය කළ ඒ ඊර්තිඵලය අභිභවා අතීතයේ කර්මයක් බලවත්ව හිස උසවන බව සැනකින් උන්වහන්සේට වැටහුණා. සමන ගුත්තකත් ඔහුගේ මිනීමරු රංචුවත් මුගලන් හිමි අල්ලා බැඳ ඇටකටු බිඳෙන තෙක්ම පොළු මුගුරු වලින් පහර දුන්නා. උන්වහන්සේ මරණයටපත් උනායයි සිතා ඒ බිඳුණු ලේ වැකුණු සිරුර ඔසවා කටු පඳුරකට විසිකර ගියා. උන්වහන්සේට මෙවන් කර්මයක් පළ දෙන්නට තරම් උන්වහන්සේ අතීතයේ කළ පාප කර්මය කුමක්ද? තම දීකු කාලීන මිතුරුතුමන්ගේ වේදනාව දැනුණාසේ බක්කුල හිමි විමසයි මේ ප්‍රශ්නයට මට පිළිතුරු දෙන්නට අවසරයි මහා කස්සප හිමි පවසයි මහා මුගලන් හිමියන්ගේ පිරිනිවීමෙන් පසු බුදු හිමියන් එය විස්තර කළ ආකාරයටම මම එය පවසන්නම් එක් ජීවිත කාලයක මුගලන් හිමි අන්ධ දෙමාපියන් බලා කියාගත් ගුණගරුක පුත්‍රයෙක් ඒ දෙදෙනා බලා කියාගන්නට අවසි හැම කාර්යයක්ම කළේ සතුටින් හැකි තරම් සුව පහසු දී දෙමාපියන්ව රැක බලා ගත්තා බිරිඳක් සරණ පාවා ගන්නට ඔහුගේ දෙමාපියන් නිතර නිතර ඇවටිලි කළා. ඒ ඔහු මහන්සි වෙනවා වැඩි කියා තමා තනින් වැඩ කරගන්නට කැමැති බව ඔහු කියා සිටියා. දෙමාපියන්ව බලා ගැනීම තමාට කරදරයක් නොවන බව කීවා. අනතුරුව දෙමාපියන්ගේ ඉල්ලීමට කන් නොදී බැරි නිසා බිරිඳක් පාවා ගන්නට කැමැති වූාට පසු ඒ දෙමාපියන් ඔහුට තරුණ බිරිඳක් සොයා දුන්නා. ටික කාලයකට ඇය ගේදොර කටයුතුත් දෙමාපියනුත් බලාගත්තා. ඉක්මනින්ම මේ වැඩවලින් වෙහෙසටපත් වී ඇය අන්ධ දෙමාපියන් ගැන සැමියාට කටුකව පැමිණිලි කළා. ඒ වයසක යුවලට ඇය වෛර කළා. තම නපුරු හැඟීම් සැඟෙව්වෙත් නැහැ. ඔවුන් ඉදිරියේම ඒ ගැන කියා සිටියා. ඇය තම සැමියාට කීවා "නුඹේ දෙමාපියන් මට මහා වදයක්. මට තවත් නම් ඒ වහලයට ඒ දෙදෙනා එක්ක ජීවත් වන්න නම් බෑ" කියා අසරණ සැමියා ඇයව සනසවන්නට හැදුවා. ඒත් ඇය ඊට තරහින් නොනවතීම පැමිණිලි කළා. ඇයම ගේ අපවිත්‍ර කර ඒ සේරම අර අසරණ අන්ධ දෙමාපියන් පිට පැවරුවා. ඇය දෙකින් දෙකටම යලි යලිත් කීවා මේ දෙදෙනා එක්කනම් මට ජීවත් වන්නට බෑ කියා කලකට පසු බිරිඳගේ පැමිණිලි දරා ගන්නට සැමියාට නොහැකි වුණා. ඒ නිසාම තම දෙමාපියන් ගැන යමක් කරන්නට එකඟ වුණා. තම මවත් තාත්තාත් ගැලක තබාගෙන ඒ අයට කීවා අසබඩ වනාන්තරයෙන් එහාගමක නෑදෑයන් බලන්නට එක්ක යනවා කියා වනාන්තරයට ඇතුළු වාට පසු ඔහු කීවා අවට මන් පාරන්නෝ හැංගිලා ඉන්නවාද කියා සොයා බලන්න යනවා කියා ඔහු රතෙන් බැස බොරුවට හොරු පහර දෙන විදියට සත්ද කළා ඊළඟට මවටත් තාත්තාටත් කිසිම කරුණාවක් නැතිව පහර පිට පහර දුන්නා. ඒ දෙදෙන කෑගසා කීවා අපව මරා දැම්මට කම් නැත. ඒත් අපේ පුත්‍රයාට කිසිම කරදරයක් කරන්නට එපා කියා දෙමාපියන්ගේ මේ විලාප හඬ ඇසෙද්දී Tamanගේ ජීවිතේ බේරන්නට ඒ අය කන්නලව් කරද්දී ඔහු දෙමාපියන්ට මරණ කර්ම පහර දුන්නා. ඊළඟට මලසිරුරු වනාන්තරයේ අගලකට විසිකර ඔහු ගෙදර ආවා. මහා කස්සප හිමි කතාව අවසන් කරයි. මහා මුගලන් හිමියන්ට ඵල දුන්නේ ඒ ආනන්තරීය පාප කර්මයයි. අජාසත් රජුන් වගේම මේ මිනිසා තේරුම්ගෙන සිටියේ නැහැ දෙමාපියන් මැරීමේ පාපය පුන්නහිමි විස්තර කරයි. මහා මුගලන් ලෙස ඉපදෙන්නට පෙර බොහෝ ජීවිත කාල ගණනාවක්ම නිරයේ දුක් වින්දා අපගේ ගරු ස්වාමින් වහන්සේ එක්වනම පිරිනිවන් පෑවේ නැහැ නොවේද පුන්නහිමි විමසයි එහිමයි එය නිවැරදි ආනන්ද හිමි පිළිතුරු දෙයි උන්වහන්සේ යලි සිහිය ලැබ තමන්ගේ අවසානයේ ළඟ බව දැනගත්තා තව එකම එක වතාවක් බුදු හිමියන් දැක ගන්නට සිතා යලි ලැබූ 이르දි බලයෙන් වේළුවනාරාමයේ බුදු හිමියන් වැඩ සිටි තැනට ගියා. උන්වහන්සේට নমස්කාර කොට කීවා ස්වාමීනි මේ සිරුර මිය යන්නට ආසන්නයි මා පිරිණිවීමට යනවා කියා බුදුහිමියන් ඇසුවා කොතැනක මෙය සිදුවනවාද කියා කාලසිලා ගල්තලාවේ ස්වාමීනි යැයි මුගලන් හිමියන් පිළිතුරු දුන්නා බුදු හිමියන් මෙවිට පැවසුවා එසේනම් පුත්‍ර මොග්ගල්ලාන යන්නට පෙර සංඝයා වහන්සේලාට ධර්මය දේශනා කරන්න කියා ඔබ වැනි ශ්‍රාවකයෙකු ලබන්නට තවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියා මනෝකායෙන් නැගී සිටී මහා මොග්ගල්ලාන හිමියන් ධර්ම දේශනයක් කර අනතුරුව සිය 이르දි බලයෙන් ප්‍රාතිහාරයන් පෑවා ආනන්ද හිමි පවසයි දේශනෙන් පසු බුදු හිමියන් වැඳ යලිත් තම භෞතික ශරීරයට වැද කාලසිලා ශෛල තලාවේදී පිරිනිවන් පෑවා මේ මොහොතේ මහා භූමිකම්පාවක් හටගත්තා මහා මුගලන් හිමි පිරිනිවි පෑ බවට දේව ලෝකයන් පුරා මහා හඬ නැගී ගියා. බද්දේ හිමි පවසයි. මහා මුගලන් හිමිගේ සිරුර දවාලීමට ඉසිගිලි පර්වතෙන් ගෙනා සඳුන් දරින් දරසෑයක් නිම වුණා. බුදු හිමියන් බොහෝ ශ්‍රාවක පිරිස් සමග පැමිණියා. බක්කොළ හිමි එක් කරයි. බුදුන් වහන්සේම ඒ අවසාන කටයුතු නිම කළා. මෙය දින 7ක් තිස්සේ සිදු වුණා. පසුව බුදුන් වහන්සේ විසින් මහා මුක්කල්ලාන හිමියන්ගේ ධාතුන් රජගහනුවර විසල් ස්තූපයක තැන්පත් කෙරෙව්වා. එය දැන් බොහෝ දෙනා වන්දනාමාන කරන තැනක් බවට පත් වෙලා. එතකොට අර මිනීමරුවන්ට මොකද උනේ? සෝපාක හිමි විමසයි. බුදු හිමියන්ගේ අග්‍ර ශ්‍රාවකයාණන්ට මෙසේ පහර දුන්නාය ඇසූ අජාත සත්තු රජු ඊටම කෝප වී තම ආරක්ෂිත බලකායන් යවුවා මේ ගැන සොයා බලන්න ආනන්ද හිමි පිළිතුරු දෙයි ඒ මිනීමරුවන් තැබෑරුමක සිට සොයා ගනු ලැබුවා ඒ අයට මොකද උනේ සෝපාක හිමි විමසයි ආනන්ද හිමි ක්ෂණිකව පිළිතුරු දෙයි ඒ අයව රජතුමා වෙතට ගෙන එනු ලැබුවා. රජතුමා ඒ අයගෙන් ඇසුවා මුගලන් මහරහතන් වහන්සේ මරා දැමුවාද කියා ඒ මිනිසුන් හිස් නමා එහිමයි මහරජතුමනි කියා පිළිතුරු දුන්නා. නුඹලාව මේ කාර්යයට පෙළඹෙව්වේ කවුද කියා අජාත සත්තු රජු ඇසුවා. මහරජතුමනි අර නිර්වත් තාපසයන් ඒ වෙනුවෙන් අපට මුදල් ගෙව්වා. රජතුමා ඒ වගකිව යුතු නිර්වත් තාපසයන් වටලා අල්ලා අර මිනීමරුවන් එක්කම හැම දිනාගෙම හිස් ගසා දෙමුවා. ආනන්ද හිමි පවසයි. නුඟ සෙවණේ හිඳ සිටින රහතුන් වහන්සේලා ගැඹුරු සුසුම් ගනිති. අග්‍ර ශ්‍රාවකයන් දෙනමගේ දෛවයන් ගැන මෙනෙහි කරන අතරේ අවට ඇත්තේ මද නිහඬතාවයක්. අනුරුද්ධ හිමි මුලින්ම කතා කරයි මේ මහා රහතුන් වහන්සේලා දෙනම පිරිනිවන් පෑවේ වෙනස් ආකාරයන්ටයි. ඔවුනොන් පෙර ජීවිත කාලයන්හි කළ කර්ම ශක්තියින්ට අනුව සාරිපුත්ත හිමියන්ගේ අකුසල් කර්ම විපාක අවසන් වෙලයි තිබුණේ. ඒත් මහා මුගලන් හිමියන්ගේ අවසන් නොකළ කර්මයන්ගේ උනේ ඒ විදිහේ වේදනාකාරී මරණයකින් බුදු හිමියන් කර්මය ගැන දේශනා කරද්දී ගිහි පැවිදි රජ රහතුන් හැම දිනාටම එකසේ කර්මයේ පළ දෙන බව මේ සිද්ධියට පසුව දේශනා කළා මහා කස්සප හිමි කතා කරයි වපුරන බිජුවට අනුවය වෙයි නෙල්නා ඵලය හොඳ කරන්නා හොඳ ප්‍රතිඵල ලබන්නේය. නරක කරන්නා නරක ප්‍රතිඵල ලබන්නේය. හොඳ බිජු හොඳින් වපුරන්නා හොඳ ප්‍රතිඵල භුක්ති විඳින්නේය. මේ අපේ රැස්වීම අවසන් කරන්නට කාලයයි. අපේ මතක ආවර්ජනයන්ද එසේමයි. කස්සප හිමි තව දුරටත් කතා කරති. අවසාන රැස්වීමේදී අප බුදු හිමියන්ගේ මහා පරිනිර්වාණයට යොමු වෙමු. රහතුන් වහන්සේලා දෙනෙත් පියාගෙන සමාධි සුවයට පත්විති. හිරු අස්ථානයට ආසන්නය මදනලක් නුග ගස්වල කොළ අතු සොලවමින් hama යයි. තම තමන්ගේ වීරයෙන් ඔවුන් ඉහළින්ම ආධ්‍යාත්මික සුවය ලබා ඇත. තම තමන්ගේම පරිනිර්වාණයන්ට ලකල හැස්තිය කුමන මොහොතක හෝ නිසි අවස්ථාවක ඒ සඳහා මුහුණ දීමට ලකල හැස්තිය ඒ හැමදිනාම සිතන්නේ තම භෞතික මරණයට පෙර බුදු හිමියන්ගේ අග්‍ර ශ්‍රාවක මහා මොග්ගල්ලාන හිමියන්ට මුහුණ දෙන්නට සිදු වූ මරණය වැනි මරණයකට හිමිකම් කියන අකුසල කර්මයක් තවත් තම තමන් වෙත ඉතිරිව ඇත්ද කියායි. එසේ පෙර කර්මයක් ගෙවන්නට වේ නම් එයට ඔහු මෝන දෙන්නේ නිර්භයව ධෛර්යයෙනි. ඒ මිහිමත හෝ වෙන කිසිම ලොවක හෝ අවසාන අභියෝගය එයම වෙන බව දැනගෙනය. ඒ අවසාන වෙන්ව යාම ඔවුන් නිසියාකාරවම දිනාගත්තහ.